විසාකා මහත්මිය දෙලන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේගේ දේශනාව ඊටම ලස්සනයි විශේෂයෙන්ම ඔය උදාහරණ එහෙම හරි වටිනවා මේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා ප්‍රශ්න දෙක ඒක ඉස්සෙල්ලා නිකන් කමෙන්ට් එකක් තියෙන්නේ මේ දැන් අපි දැන් ඔබ අපි කතා කළේ ගොඩක් දුරට නිවන් නිවන් නිවන ප්‍රාර්ථනා කරන්න ඕන කියන එක එකේ තේමාවෙන්නේ කතා කළේ. මෙහෙම එකක් මට කියන්න හිතුණා. දැන් අපි දුක දුකක් මහා දුකක් විඳිනවා. ඒ කියන්නේ දැන් මේ විඳින දුක අඩු කරගන්න නම් ඉතින් කාටත් ඕක කරන්න ඕනේ නේද? ඉතින් ඒක ගැන හිතනකොට නිවන් අවබෝධ කරනවට වඩා මිනිසුන්ට තේරෙනවා දුක දැන් මේ ඉදිරියට යන්න යන්න මේ ධර්මය ටික හරි ටික ටික හරි තේරෙන්න තේරෙන්න අපේ දුක තමයි අඩු වෙන්නේ දුක තමයි අවබෝධ වෙන්නේ කියන එක ගැන ફોકસ කරන්න පුළුවන් නේද කියලා අහන තමයි ඉස්සෙල්ලා මම හිතුවේ. ඒක කතා කරලා ඉන්න ඊළඟ ඔබතුමීගේ ප්‍රශ්නට යන්න කලින් ඒක ඉතාම ඉතාම හොඳ හොඳ කාරණයක් මතු කළේ. ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ මේ නිවන් දැකීම අපි අපි මේ නිවන් දැකීම කියන වචනේ ඉස්සරහට තියාගත්තට මේක දුක් දුරු කිරීමේ මාර්ගය. එතකොට චතුරාර්ය සත්‍යනේ අවබෝධ කරගන්න. එතකොට දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. එතකොට මේ චතුරාර්ය සත්‍යම දුක්ඛ කතාවෙන් තමයි පටන් ගන්නේ. පළවෙනි එක දුක්ඛ සත්‍ය, ඊළඟ සත්‍ය දුක්ඛ සමුදයාර්ය සත්‍ය. එතන පළවෙනි එක දුක්ඛ ආර්ය සත්‍ය ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍ය. එතන දුක්ඛ කියන කතාව නැත්තම් මේ චතුරාර්ය සත්‍යයක් ඇත්තෙම නැහැ. එතකොට ඇත්තටම සම්මා සම්බුදුරු පව බෝසත් අවදීදී මේ දුක දුරු කරන්නේ කොහොමද කියලා තමයි හොයන්නේ. හැබැයි ඒ දුක දුරු කරන ක්‍රමය ආර්ය ක්‍රමය සහ අනාර්ය ක්‍රමය කියලා දෙවිධයි. අනාර්යක්‍රමය තුළ පවතින්නේ හැම විටම පීඩාව අඩු කරලා සුඛය වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක වේදිත සුඛය. එතකොට මේ සත්වයින්ට ඕනකම තියෙන්නේ හැම විටම පීඩා අඩු කරගෙන යම් විඳින සුවයක්. ඒ නිසා එයා පීඩා දුරු කරගෙන සුවයක් අපේක්ෂා කරනවා. සුවයක් අපේක්ෂා කරන මේ පංච මේ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳ හැකි සුවයක්. එතකොට ඒක තමයි අනාර්ය ක්‍රමය. ආර්ය ක්‍රමය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ උන්වහන්සේලා සාමාන්‍ය ලෝකයා දකින විදිහට නෙමෙයි දුක දකින්නේ. සාමාන්‍ය ලෝකයා දුක දකින්නේ දුකෙහි එක්තරා කොටසක් විතරයි. ඒ කියන්නේ පීලන ਸੰతాප, පීඩාකාරී බව සහ දවන තවන ගතිය උන්ට දුකක් කියලා දැනෙනවා. ඇතැම් අවස්ථාවල විපරිණාමයක් දුකක් හැටියට දැනෙනවා. හැබැයි මේ සංකත බව නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන බව අනාර්ය පුද්ගලයාට දැනෙන්නෙම සැපයක් හැටියට. මුදල් ඉපයීම සැපයක්. දැන උගත්කම් ඇති කර ගැනීම සැපයක්. භවයේ ඉපදීම සැපයක්. ඒ උපන්නා වූ භවය පවත්වා ගැනීම සැපයක්. මේ විදිහට හැමතිස්සෙම හේතුප්‍රත්‍යයෙන් දේවල් ගොඩනැගීම සැපයක් හැටියට පෙනෙනවා. දැනෙනවා. එතකොට ඒකේ පීඩාකාරී බවක් ඇති වෙනකොට ඒක දුකයි කියලා අයින් කරලා අර පීඩාව නැති, ਸੰతాප නැති යම්කිසි සුවදායක තත්වයක් පවත්වා ගන්න උත්සාහ කරනවා. මේක තමයි අනාර්ය සුවය සෙවීමේ ක්‍රමය. ආර්යයන් වහන්සේලා දකින්න ආර්යයන් වහන්සේලාගේ ඒ දැක්මේ තියෙන විශේෂත්වය තමයි මේක කාසිය දෙපැත්තක් වගේ අර විපරිණාම පීලන ਸੰతాප මේ ඔක්කොම බැඳිලා තියෙන්නේ සංකත බවත් එක්ක හට ගැනීමත් එක්ක ඒ නිසා උන්වහන්සේලා දකිනවා මේ හට ගැනීම තියෙන තාක්කල් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න නම් හට ගැනීම නවත්තන්න ඕන. භවය නවත්තන්න. අන්න ඒක හරියට දැක්කොත් විතරයි මේ භව ගමන නිමා කිරීමෙන් මේ දුක්ඛය නිමා කිරීමේ ආර්ය ක්‍රමයට අවතීර්ණ. එතකොට සාමාන්‍ය ප්‍රත්‍යඥ ලෝකයා අර සෝය හොයන කෙනාට භවය නවත්තනවා ආයේ උපදින්න නැතුව ඉන්නෝ මේක සියල්ලක් අහෝසි කරනවා මොකුත් නැතු යනවා මේක කිව්වහම කලන්ත හැදිලා වැටෙන මට්ටමට සිහි නැති වෙන මට්ටමට එනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙම සමහරු ඒ විදිහට මුසපත් වෙලා තියෙනවා මේ කතාව අහනකොට ඊළඟට සමහරු චෝදනා කරලා තියෙනවා සියල්ල නැති වෙනවලු සියල්ල අහෝසි වෙනවලු එතකොට එන මොකක්ද ඒකේ තේරුම එතකොට ඒ විදිහට එතකොට ප්‍රත්‍යඥයාට මේක ප්‍රිය කතාවක් නෙමෙයි අනාර්ය පුද්ගලයාට මේක ප්‍රිය කතාවක් නෙමෙයි. ඒ නිසා තමයි ආර්ය ධර්මය අහලා ඒ ආර්ය ධර්මය ශ්‍රවණය කළා. අරිය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මය පිළිබඳ විචක්ෂණව ඒ ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්න ඕන කියලා ආරම්භ කරන කෙනෙකුට විතරයි මේ දුක්ඛ ආර්ය සත්‍ය මොකද්ද දුක පිළිබඳ ආර්යයන් වහන්සේලාගේ දැක්ම ආර්යයන් වහන්සේලාගේ නිර්වචනය අන්න ඒක හඳුනගන්න කෙනෙකුට පමණයි දුක දුරු කිරීමේ නිර්වාණගාමිනී ක්‍රමය ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේක නිවන් දැකීම. එහෙම නැත්නම් නිර්වාණය. එහෙම නැත්නම් භව ගමන නිම කිරීම, ක්ලේශ ප්‍රහාණය, සංසාර ප්‍රවෘත්ති නැවැත්වීම ආදී මෙබඳු වචන වලින් හඳුන්වන්නේ දුක දුරු කිරීම තමයි කරන්න යන්නේ. හැබැයි මේ කරන්න යන්නේ අවේදිත සුඛයක් සඳහා. අර වේදිත සුඛයක් සඳහා නෙමෙයි. නමුත් සාමාන්‍ය ලෝකයාට ප්‍රත්‍යඥ සත්වයාට අනාර්ය පුද්ගලයාට දුක දැනෙනවා. දැනෙන්නේ අර විපරිණාම පීලන ਸੰతాප කියන කොටස් ටික තමයි. මේ සංකත භාවය හැම විටම සැපයක් හැටියට දැනෙන. එහෙම දැනෙන තාක්කල් ඒතනත්තා දුකින් මිදෙන්නේ නැහැ. පීඩා ਸੰతాප යටපත් කරගෙන ආස්වාදනීය වූ සංස්කාර ධර්ම පවත්වා ගන්නට වෑයම් ඒතර එහෙම වෑයම් කරන තාක්කල් එතනත්ත දුකෙන් මිදෙන්නේ ඒ නිසා දුක අඩු කරගන්න තමයි අපි වෑයම් කරන්නේ. ඒ වෑයම් කිරීමේදී අපි අනාර්ය මට්ටමින්ද දුක දුරු කරන්න වෑයම් කරන්නේ. ඒක ලෝකේ කවුරුත් කරන වැඩක්. පුරා කොහොඹ වාගේ පටන් දේව බඹුන් දක්වා සියලුම සත්ව විඥානයක් සහිත හැම සත්වයකම සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලානි ඒ හැම සත්වයකම සැපේ කැමති දුක ප්‍රතික්ෂේප ඒක ලෝකේ පොදු ගතියක්. ඒ නිසා දුක දුරු කරනවා කියලා කියනකොට අපිට ඒක විග්‍රහ කරගන්න වෙනවා. ඒ අනාර්ය ක්‍රමයටද ආර්ය ක්‍රමයටද? ඒ දුක දුරු කරගැනීමේ පරේෂණයෙහි අපි නිරත වෙන්නේ අනාර්ය පරේෂණයක් හැටියද ආර්ය පරේෂණයක් හැටියද? දැන් ආර්ය පරේෂණ සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ අනාර්ය පරේෂණය කියන්නේ මොකක්ද? අර විපරිණාම පීලන ਸੰతాපාදී මේ දුක්ඛ පීඩාවන් දැකලා ඒවා දුරු කරගන්නට කියලා ඒ දුක උපදවන දේවල්ම යලි යලි ගොඩනගන. එතකොට මේ සසරේ පවතින්නට අවශ්‍ය දේ පුත්‍ර ධාරකාදී දැසිදස්සාදී ගව මහේෂාදී මෙල මුදල් ගේ දුර ඉඩකඩ මේවා එතකොට දුක ඇති කරන කාරණා. නමුත් සත්‍යයට ප්‍රත්‍යඥ සත්‍යයට අනාරේ පරිශ්‍රණය තුල තියෙන්නේ ඒව ගොඩනගා ගත්තොත් තමයි දුක පීඩාව අඩු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමීගේ ප්‍රකාශනය නිවැරදි අපි මේ දුක දුරු කිරීමේ ක්‍රමයකට තමයි මේ යන්න උත්සාහ කරන්නේ. හැබැයි අපට දැක්මක් තියෙන්න ඕන මේ දුක දුරු කරන්න වෑයම් කරන්නේ අනාර්ය ක්‍රමයටද ආර්ය ක්‍රමයටද අන්නේ ආර්ය ක්‍රමයට අවතීර්ණ වෙනකොට ඒක කෙරෙන්න ඕන විදිහ තමයි මේ කතා කරන්නේ පාරමිතාය බෝධිපාක්ෂික ධර්මය නිවනය නිවන ගැන ප්‍රාර්ථනාය ඉලක්කය හඳුනා ගන්න ඕන මේ නොයෙක් කතා වලින් කියන්නේ ආර්යයන් වහන්සේලා දැකපු විදිහට මේක දකින්න ආර්යයන් වහන්සේලා මේක නිමා කරපු විදිහෙන් නිමා කරා. ඉතින් ඒක සාමාන්‍ය ප්‍රත්‍යඥ මනසකට ප්‍රිය කතාවක් නෙමෙයි. එතනට මනස අවදි කරගන්න අවිද්‍යාව සහ තෘෂ්ණාව ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මැරෙන මොහොතේත් අපි දඟලන්නේ ජීවිතේ පවත්වා ගන්න. ඒක තමයි භවතණ්හා. ඒතර අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ දුක දුරු කරනවා කියලා කියන්නේ මේක තවදුරටත් පවත්තලා නැහැ, පවත්තලා වැඩක් නැහැ කියන අවබෝධය ඇති කරගන්න. ඒ නිසා දුක අඩු කර ගැනීම සහ පැවැත්ම අහෝසි කිරීම කියන එක එකම මග තමයි ඒක තියෙන්නේ. මේ දෙකම දුක දුරු කිරීම තමයි. හැබැයි මේක සාමාන්‍ය ලෝකයට ඒක පැහැදිලිව කාරණා දෙකක් හැටියටයි දැනෙන්නේ. දේවල් ගොඩනගලා අත්පත් කරගනිමින් විඳින සුවය වේදිත සුවයයි සියල්ල අත්හැරීමෙන් ලබන සුවය අවේදිත නිර්ාමස සුවයයි. ඒතර ආරයන් වහන්සේලා දුක් දුරු කරන්නට යෝජනා කරන්නේ ගමන් කරන්නේ ඒ අවේදිත වූ निराமிස ගමනක්. ඉතින් අන්න ඒ බව හඳුනාගෙන එතනට යනකොට තමයි අපිට මේ පාරමිතාද ප්‍රාර්ථනාද මේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ. ඔව් ඊළඟ ඔව්. පැහැදිලි කියලා හිතනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක හොඳට පැහැදිලි. දැන් ඒ ඒකටම තව පොඩ්ඩක් කියනවනම් දැන් සුතවත් දැන් බුදුහාමුදුරන්ගේ බණ අහපු අය මේ ලෝකේ දේවල් උනත් ඒ හරියට හිතට වදයක් නැතුව දුක අඩු කරගෙන දියුණුවක් ඇති කරගන්නවා. ඒ වගේම විශේෂයෙන් ඉතින් අපේ අර ටිකක් ගැඹුරට ධර්මය ඒ පාරමිතා වඩාගෙන යනකොට ඉතින් අපිට කොහොමද තේරෙනවනේ දැන් මේ ක්‍රමයට තමයි ඇත්තටම දුක අඩු වෙන එක තියෙන්නේ දැන් විදර්ශනා කරනකොට අර අභිධර්මයේ දැනගෙන අනිත්‍ය හරි අනාත්මය හරි ඒ වෙලාවට ඒ කියන්නේ විදර්ශනාවක් ජීවිතේ ගත කරනකොට කරනකොට තේරෙනවානේ දැන් මේකම තමයි හරිම ක්‍රමය අනිත් එක දුක ඒ වෙලාවෙම සාන්දිටිකව අඩු වෙලා යන හැටි නැති වෙලා යන හැටි එහෙම ඉතින් අවබෝධයකට එනවනේ පහුවෙන්න පහුවෙන්න පහුවෙනකොට එනවා හැබැයි ඒ ඒ පහුවෙනකොට ඒ අවබෝධයත් එක්ක නමුත් තව පැත්තක් මතුවෙනවා අර කරුණා මෛත්‍රිය. කරුණා මෛත්‍රිය මතුවෙනකොට ඒතනත්තට අවශ්‍ය වෙනවා තව බොහෝ දෙනාට උදව් කරන්න, තව බොහෝ දෙනා දුකින් මුදවන්න, තව බොහෝ දෙනා සුවපත් කරන්න. ඒක අපරාධයක් නෙමෙයි, ඒක වැරද්දක් නෙමෙයි. ඒ නිසා මේ මේ පැවැත්ම නිමා කරන්න ඕන දුක නිමා කරන්න නම් හැබැයි මේ ගමනදී අනිත් අයට මම උදව් කරන්න ඕන අනිත් අයට සහාය වෙන්න ඕන කියන එක අපරාධයක් නෙමෙයි. අන්න ඔය කියන මේක නිෂේධ කිරීමේ අවශ්‍යතාවයත් අර කියන කරුණා මෛත්‍රියේ තියෙන විශේෂතාවයත් එක්කලා තමයි ප්‍රාර්ථනාවල විශේෂතා ගොඩනැගෙන්නේ. සම්මා සම්බුද්ධ වෙන්න ප්‍රාර්ථනා කරන්නේ මේක සරුයි කියලා හිතාගෙන මේක નિසරුයි. වහාම මේක බැහැර කළ යුතුයි. මේ දුක දුරු කරන්න. හැබැයි එතනදී මං අනිත් අයටත් මේ කතාව කියන්න ඕනේ. ඒ අයටත් මේකට උදව් කරන්න ඕනේ. නැත්නම් ඒ අය අසරණයි. අන්න මහා කරුණාව. එතකොට පච්චේක බෝසත්වරයෙකුට එහෙම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රාවකයන් අතරත් ඇතැම් අය ඉන්නෝ අර විදිහට යම් බුද්ධ ශාසනයක තමන්ට තනියෙන් මේක කරන්න යනවා නෙවෙයි බුදු කෙනෙකුගේ සහාය ඇතිව අවබෝධ කරනවා. හැබැයි අවබෝධ කරගෙන මම අනිත් අයට උදව් කරන්න ඕන මේ මේ භවය තුල. ඉතින් ඒක අපරාධයක් නෙමෙයි. ඉතින් අන්න එහෙම ප්‍රාර්ථනාවල විවිධත්වයන් ගොඩ නැගෙන්නේ මානසික කාරණාවල තියෙන විවිධත්වයත් එක්ක. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේ බොහොම පිං. තියෙනවා නම් අපි හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගැන ගැටලුවක් නැහැ.